අද අපගේ දේශකයන්න් වහන්සේ පොල්ගහවෙල කුලිපිටිය ශ්‍රී විජේතුංගාරාම විහාරවාසී රාජකීය පඬිතුක පූජ්‍යපාද දේවාලේගම විනීත ස්වාමීන් වහන්සේ සමන්තා චක්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 සූරතෝ දේව සංකං ගච්ඡති සාදු සාදු සද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි ඉන්න නෙමෙයි පින්වත්නි මනුෂ්‍ය ජීවිතයකට කලාතුරකින් බුද්ධ ශාසනයක් ලැබුණේ. ඉතින් ඒ නිසා අපි බව තේරුම් අරගෙන අපි මේ ධර්ම මාර්ගය දියුණු කරගන්න කල්පනා කරන්න ඕන. ඉන්වත්නි අද ඔබට මේ ධර්මාන ශාසනාවෙන් මා පහදා දෙන්න බලාපොරොත්තු වන්නේ තා වැදගත් කරුණු ටිකක්. මේ දේශනාව පින්වත්නි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ සලායතන වර්ගයකයි දේශනාව. එතකොට මේ දේශනාවේ නම සඳහන් වෙන්නේ ඡණ්ඩ ගාමිනී සූත්‍රය. සූත්‍රයේම ඡන්දගාමි. ඡන්ද කියලා කියන්නේ සැඩපරුස කෙනෙක්. ගාමිනී කියලා කියන්නේ නමක්. ඒ සැඩපරුස ගාමිනී කියන පුද්ගලයා මුල් කරගෙන වදාළ දේශනාවක්. එතකොට නපුරු ගාමිනී කියන එකයි ඡන්ද ගාමිනී කියන වචනේ තේරුම. එතකොට දේශනාවට මුල් වෙන්නේ ගාමිනී කියන කෙනා. එයා ඡන්ද නිසා ඡන්නගාමී කිය. එතකොට මේ දේශනාව කින්වත්ී කරන්නේ අපගේ ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සාමත්තියන් සවත්වර ජේතවනාරාමේ වැඩ ඉන්නා දවසක් දවසක් කින්වත්නි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට ඡණ්ඩගාමිනී භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. චන්දගාමිනී භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඒකමන්ත මිසින්නෝ කෝ චන්දෝගාමිනී භගවන්ත මේතදෝච. චන්දගාමිනී භාග්‍යතුන් වහන්සේගේ හරි අපූර්ව ප්‍රශ්නයක් ඇහුවා. එතකොට බලන්න ඒ කාලේ මිනිස්සුන්ගේ බුද්ධිය කොච්චරද දිනුන මට්ටම තිබිලා තියෙනවා කියලා. ඒ කාලේ මිනිස්සු අහලා තියෙන ප්‍රශ්න දිහා බලනකොට කිව්වොත් අද කාලේ මිනිස්සුන්ට හේනෙන්වත් ඒවා කියෙන්නේ නැහැ. හරි බුද්ධිමත් ප්‍රශ්න අහලා තියෙන්නේ. මේ සාමාන්‍ය මිනිස්සු ඒ කියන්නේ බෞද්ධ නෙවෙයි වෙන වෙන එක එක මතවාද අදහපු දෘෂ්ටි අදහපු පුද්ගලයෝ. ඒ අහලා තියෙන ප්‍රශ්න දිහා බලනකොට අපිට පේනවා මේගොල්ලෝ සාමාන්‍ය අය නෙවෙයි. ජීවිතය පිළිබඳව හොඳ පරල් අවබෝධයක් නුවණක් දැනුමක් තේරුමක් තිබිච්ච අය. එතකොට දැන් මේ ගාමිණී කියන කෙනා, සන්නගාමිණී කියන කෙනා බුදුරජාන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ බලන්න එයා අහනවා කෝනකෝ බන්තේ හේතු කෝපච්චයෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හේතු කෝනකෝ බන්තේ හේතු කුමක්ද ස්වාමීනි හේතු කුමක්ද ස්වාමීනි ප්‍රත්‍යය විවේකච්ඡේ ඡන්தோතේව සංකංගච්ඡ සමහර අය ඡන්ද ස්වභාවයටපත් වෙනවා. මේ ලෝකේ සමහර මිනිස්සු ඡන්ද ස්වභාවයට ධර්ම ස්වභාවයටපත් වෙනවා. ඒ ඡන්ද ස්වභාවයට ධර්ම ස්වභාවයටපත් වෙන්නට බලපාන හේතුව කුමක්ද? ඒ ඡන්ද ස්වභාවයට ධර්ම ස්වභාවයටපත් වෙන්නට ප්‍රත්‍ය මොකක්ද? කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. ඊට පස්සේ ඡන්දගාමිනී අහනවා කෝපන බන්තේ හේතු කෝපච්චේන මිදේ කච්චෝ සෝරතෝ තේව සංකං ගච්ඡති ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට පවසන්න මේ ලෝකේ සමහර මිනිස්සු සෝරතෝ සංකං ගච්ඡති සෞම්‍ය වූ ස්වභාවයටපත් වෙනවා මෘදු ස්වභාවයට පත්වන මෘදු මිනිස්සු සෞම්‍ය මිනිස්සු ගණයට පත් වෙනවා සමහර කොටස ඡන්ද ස්වභාවයට පත් වෙනවා නපුරු ස්වභාවයට පත් වෙනවා සමහර මිනිස්සු මෘදු ස්වභාවයෙන් යුක්තයි අපි ගැන හරි එයා හරි හිතුවන කෙනෙක් කියලා මේ කියනනේ එයා හරි එයා හරි හිතුවන කෙනෙක් ඒක සෞම්‍ය බවින් යුක්තයි හරි මෘදුයි ඒ එවැනි මිනිසුන් සමාජ ජීවත් වෙනවා. ඒතර මේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එසේ වන්නට කිම හේතුව? හේතුව මොකක්ද? කිම ප්‍රත්‍ය ප්‍රත්‍ය මොකක්ද? ඒතර යමක් ලෝකේ යම් කිසි දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට හේතුව නියත වශයෙන් හේතුවක් නිර්මාණය වෙනවා. ප්‍රත්‍ය නිර්මාණය වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් තොරව ලෝකී කිසිවක් හටගන්නේ නෑ. දැන් එතකොට මෙයා ඇහුවේ සමහර මිනිස්සු මේ ලෝකේ දරුණු මෘදු දරුණු ස්වභාවයට නපුරු ස්වභාවයට පත් වෙනවා. සමහර මිනිස්සු මේ ලෝකේ මෘදු සෞම්‍ය ස්වභාවයට පත් වෙනවා. ඒ විදිහට වෙන්න ස්වාමීනි භාගතුන් වහන්සේ හේතුව කිම? ප්‍රත්‍යකිම කියලා අහුවා. එතකොට දැන් අපි මේ ඡන්දගාමිනී ගැන තුට්ටක් කතා කරන්න ඕනේ. සංගාමිනී කියන නමේ නම හැදුන විදිහ ඒ ඒකේ අදහස මේ අටුවාවේ පැහැදිලි කරලා තියෙනවා. අටුවා පැහැදිලි කරලා තියෙන්නේ කලහ කරන අයට එරෙහිව මෙයා කලහ කරනවා. රණ්ඩු වෙන තැන් වලට ගිහිල්ලා මෙයා ඊට විරුද්ධව රණ්ඩු කරනවා. එහෙම ඉස්වද නැද්ද? ඉන්නවා රණ්ඩු වෙන තැන් වලට ගිහිල්ලා වීරයව ගිහිල්ලා ගහලා එලව දානවනේ. ඒකට මෙයා එහෙම නිකන් ඡන්දි කෙනෙක් සමාජයේ කලහ කරන තැන් වලට මැදිහත් වෙලා කලහ කරන අයට එරෙහිව කලහ කරනවා. ඒ විදිහට තමයි වටුවා විස්තර කරන්නේ. ඊළඟට සඳහන් වෙනවා බණින්න අය අනිත බණ දැනගන්න අය ළඟට ගිහිල්ලා ඒ ඊට විරුද්ධව බනිනවා. ඊළඟට පහර දෙන තැන් වලට ගිහිල්ලා ඊට විරුද්ධව මෙයා පහර දෙනවා. ඒ ජීවිත චරිත ලක්ෂණ නිසා තමයි කියන ගාමිණී කියන නමට මුලින් ඡන්ද කියලා විශේෂ වචනයක් එකතු වුණා. අර කාවන්තිස්ස වගේ නේ තිස්ස රජුරණ කාවන්තිස්ස වුණා. කාක වන්න තිස්ස කාක් කපුටෙක් වගේ කළු පාට නිසා කාවන්තිස්ස වුණා. ඒ වගේ මෙයාගේ චරිත ලක්ෂණ නිසා තමයි අර නම හැදුනේ. ඒ නිසා යාට අයිතියක් තිබුණා මේ ප්‍රශ්නේ අහන්න. ස්වාමීන් වහන්සේ මේ ලෝකේ දැන් යාට අයිතියි. ඡන්ද ස්වභාවය දැන් ඡන්ද ස්වභාවයට පත් වෙන කෙනෙක්. නපුරු ස්වභාවයට පත් වෙනවනේ. දරුණු ස්වභාවයට පත් වෙනවනේ. ඒ නිසා එයා ඒ පත් වෙන බව දැනගෙන එයා මේ ප්‍රශ්නේ අහුවේ. ස්වාමිනී භාගතුන් වහන්සේ ඡන්ද ස්වභාවයට පත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ ඡන්ද ස්වභාවයට පත් වෙන හේතුතුම ඵලයේ මේ ප්‍රත්‍යකින. ඊළඟට ලෝකයේ සෞම්‍ය මිනිස්සු ඉන්නවා. මෘදු මිනිස්සු ඉන්නවා. ඒ මෘදු බවට පත් වෙන හේතුව ඔව් ප්‍රත්‍යකින. ඒ විදිහට ඇහුවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ දිහාම ලස්සන ධර්මානුකූල පිළිතුරක් දේශනා කළා. භාගතුන් වහන්සේ වදාලා ඉදගාමී ඒකච්චෝ රාගෝ අපහීනෝ හෝති. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා පින්වත්නි රාග සහිතයි. ආසාවන් ආසාවන් වලින් යුක්තයි. ධර්ම වාසාවන් වලින් යුක්තයි. රාගෝ අපහීනෝ රාගේ ප්‍රහාණය වෙලා නැහැ. රාගස්ස අපහීනෝ අපහින්තෝ පරිකෝපෙන්ති පරිකෝපීමානකෝ පම්පාතු කරෝති. මේ රාගයේ දුරු නොකළ මිනිස්සු අනිත් අයව ඇවිදilla මේ අයව කෝප ගන්වන්න පුළුවන්. කේන්ති කරවන්න පුළුවන්. ඒතර යම් කිසි දෙයක් කරලා ඒ රාගයේ දුරු නොකළ මිනිස්සු කෝප ගන්නනකොට මොකද වෙන්නේ? කෝපී ප්‍රකට කරනවා. කෝපය කෝපය ඇති කරගන්නවා, තරහ ඇති කරගන්නවා, නපුරු සිතක් ඇති කරගන්නවා පමණක් නෙවෙයි. මොකද කරන්නේ? කෝපං පාසු කරෝති. කෝපය පහල කරලා ප්‍රකට කරනවා. එතකොට රාගය කියන කෙනා මෙතන කියන්නේ ද්වේෂය කියන ද්වේෂය කියන තියෙන කෙනා, මෝහය කියන කෙනා ඕනම වෙලාවක අවසන් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක කේන්ති කරවන්න පුළුවන්, කෝප ගන්නවන්න පුළුවන්, ක්‍රෝධයට පත් කරන්න පුළුවන්. ලෝකේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. මේ ලෝකේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ, අරුබුද හැදිලා තියෙන්නේ, ගැටලු හැදිලා තියෙන්නේ, අවුල් අවුල් වෙලා තියෙන්නේ, යුද්ධ කෝලාහල අටගෙන තියෙන්නේ. මොන නිසා? රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් වලින් යුක්ත මේ සිටිනවා. එතකොට රාගය, ద్వේෂය, මෝහය කියන තාකල් ලෝකයේ ප්‍රශ්න අඩු වෙන්නේ ජීවිතවල අරුබුද අඩු වෙන්නේ ගැටලු අඩු වෙන්නේ ප්‍රශ්න අඩු වෙන්නේ අනදම අඩු වෙන්නේ ගහමරා ගැනීම අඩු වෙන්නේ නැහැ ඒව නිසා තමයි ලෝකේ ප්‍රශ්න හැදෙන්නේ දැන් බලන්න මේ ලෝක සමහරවිට ප්‍රශ්න තියෙනවා ගෙවල් වල ප්‍රශ්න තියෙනවා දරුවෝ ගැන ප්‍රශ්න තියෙනවා ස්වාමි භාර්යාව අතර ප්‍රශ්න තියෙනවා කාර්යාලවල ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වල මූලය හේතුප්‍රත්‍ය හොයාගෙන හොයාගෙන යද්දී අපිට පේනවා එක්ක රාගයක් මුල් වෙලා එක්ක ආසාවක් මුල් වෙලා හටගත්තු ප්‍රශ්නයක්. උදා පළල් ප්‍රශ්න තියෙන රාගෙ මුල් වෙලා නේ. රාගෙ මුල් වෙලා අකුසල් කරනවනේ. රාගෙ මුල් වෙලා ලෝකෙ මිනිස්සු කුසල් කරනවනේ. ලෝකයේ රාගේ මුල් වෙලා හටගති අකුසල්. දුරාචාරයේ දුස්චරිතය තමයි රෝපණය වෙන්නේ. සුචරිතය රෝපණය වෙන්නේ ද්වේෂයේ මුල් වෙලා එක්ක මේ ලෝකේ ප්‍රශ්නයක් හොයාගෙන බලන ප්‍රශ්නයට හේතුව එක්ක තරහ. ද්වේෂයක් මුල් වෙලා හටගත්තු ප්‍රශ්නයක්. එක්ක මුලාවක්. ඔය රාගේ මුල් වෙලා, ද්වේෂේ මුල් වෙලා, මෝහේ මුල් වෙලා තමයි මේ ලෝකයේ සියලු ප්‍රශ්න අර්බුද හටගන්නේ. හොඳට හොයලා බලන්න. රාග දේශ මෝහලින් තොරව හටගන්න ප්‍රශ්න නෑ. එතකොට රාගේ මුල් වෙලා කුසල් උපදින්නේ නෑ. ද්වේෂේ මුල් වෙලා කුසල් උපදින්නේ නෑ. මෝහේ මුල් වෙලා කුසල් උපදින්නේ නෑ. අකුසල් උපදින්නේ. ඒ අකුසල් නිසා තමයි ලෝකේ ප්‍රශ්න හැදෙන්නේ. ගැටලුව ඇති වෙන්නේ අ르බුද හටගන්නේ ප්‍රශ්න හදන්නේ ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළ රාගෝ අපහීනෝ රාගේ ප්‍රහාණය නොකළ කෙනෙකු තුළ ඒ රාගේ ප්‍රහාණය නොකිරීම නිසා ඒ ඕනම වෙලාවක හිත අවසන් පුළුවන්. එහෙන් දකින්න දේ තුලින් එයාගේ හිතේ රාගය අවසන් පුළුවන්. එතකොට කනට ඇහෙන දේ තුලින් එයාගේ හිතේ රාගය අවසන් පුළුවන්. කෝප ගන්නන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හේතු කොට දුනියා කෝපයේ අවකින කියා කෝප කරනකොට කෝපයටපත් වෙනවා. අවසන් පුළුවන්. අවසන්නාට පස්සේ මොකද වෙන්නේ? එයා කෝපේ පළ කරනවා. තමට වචනයෙන් කෝපේ පළ කරනවා. නපුරු දරුණු වචන වලින් බනිනවා. ඒ රාගෙන් මුල් වෙලා කෙනෙක් අවසන්නාට පස්සේ ඊළඟ රාගයේ මුල් වෙලා කෙනෙක් ඇවිස්සුනාට පස්සේ එයාගේ කයින් එයා නරුණු දේවල් කරන්න පුළුවන්. කරන්නයි. කෝපේ ඇති වුණාට පස්සේ රාග කෝපේ ඇවිස්සුනාට පස්සේ මිනිස්සු කරන්නේ මොනවද කියලා මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු කොච්චර අපරාධ කරනවද රාගයේ මුල් වෙලා. කොච්චර දුරාචාරයද නම් කොච්චර නම් පෞල් ජීවිත අවුල් කරනවද කොච්චර අනියම් සම්බන්ධතා පවත්වනවද ඇයි මේ රාගී මුල්ලා මිනිස්සු වපුරන්නේ එක්ක නීච ප්‍රතිවස් බීජ ප්‍රතිවස් බීජ නෙවෙයි චිත්ත වපුරන්නේ එතකොට රාගේ කෝප වුණාට පස්සේ මිනිස්සු උමතු වෙනවා පිස්සු වැටෙනවා ඊට පස්සේ මරා ගන්නවා දපෞගේ කාලෙක සිදුවෙච්ච සිදුවීමක් තමයි තමන්ගේ බිරිඳ වෙන අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා දැනගත්තා නමුත් ඒක එයා ඒක දැක්කේ නෑ ඒතර ඒ සිදුවීම සිදුවෙන වෙලාව යාට ඒ ඒ දෙන් සිදුවෙනවා කියන කාරණාව කියලා කෙනෙක් ඇවිස්සුවා. එළින්ම ගියා පීයක් අරන් ගිහලා ඒ බිරිඳගේ බෙල්ල කැපුවා. වෙන්නේ කැපුවා. ඒතර මිනිස්සුන්ගේ මේ අභ්‍යන්තරය රාගය නිසා කෝපීතපත් වෙන හොයන්න බෑ. දරුණු විදිහට මේසු ක්‍රියාත්මකයි. රාගයෙන් මුතුනාට පස්සේ රාගයෙන් කෝපාවිෂ්ඨ වුණාට පස්සේ හොඳ තරග කතාවක් නෑ. පින්පව් පින්පව් කතාවක් නෑ. තමන් දන්නේ තමන් කරන්නේ මොකද්ද කියලා. අම්මා තාත්තා කතාව නෑ. සහෝදර සහෝදරි කතාව නෑ. ආ මේකයි තුන්වක් භයානක. ඒ මොකද ප්‍රහාණී නොකල රාගයේ තිබීම ජීවිතයක අවදානමක්. කොච්චර බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම කොයිතරම් පින්වත්ටි යථාර්ථයක්ද කොයිතරම් සත්‍යයක්ද බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස යුගන කියන්නේ උන්වහන්සේ මිනිස්සිත නිමිත දැකලා විනිවිද දැකලා මහා විසරද ඥානය තිබිලා බුදුරජාණන් වහන්සේට එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඡන්ද ස්වභාවය එතකොට ඇති වෙනවා. ඒ ඡන්ද ස්වභාවය තුනට පස්සේ එයා මොකද වෙන්නේ? ඡන්දක්තිව සංකංගත එයා දරුණු ගණේට වැටිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඊළඟ කාරණේ තමයි දෝසස්ස පහන දෝස් ද්වේෂී ප්‍රහාණීමු කිරීම හේතු කොටගෙන දෝසස්ස අපහීනන්තෝ පරේ කෝපින්ති පරේ කෝපිය මානෝ කෝපං පාතු කරෝති ද්වේෂය දෙවෙනි කාරණේ ද්වේෂය තරහ ගතිය හිතේ තරහ ගතිය නැද්ද අඩු වැඩි වශයෙන් තියෙනවනේ වැඩිපුර තියෙන අය ඉන්නවා වැඩිපුර තියෙන අයට සුළු දෙයක් ඇති මොන දවසක ඉන්නේ පිපිලි පිපිලි. යාළුවෝ නැද්ද එහෙම අය? දවසම ඉන්නේ පිපිලි පිපිලි සමහර නෝනලා. සමහර මහත්තුරු සුළු දේ ඇති දවස් ගානක් පිපිරෙනවා. බනිනවා, අනේ හම්පනවා, බඩු පොලේ ගහනවා. දරුවන්ට ගහනවා. ඒ මොකද? දේශී පාලනය කරන්න බෑ යාට. සමහර වෙසීම පින්වත් ඒ වෙලාවේ ඉඳි කියලා ඉවරයි. දියන පිරෝගි. සමහර මිනිස්සුන්ගේ හිත හටගන්න දේශේ මේ වැල්ලේ වගේ. දවසක් දෙකක් ඔහේ තිබිලා බැන බැන ඒක ඉවරයි ඊට පස්සේ. ආය යන්නවා. සමහර මිනිස්සුන්ගේ කෝපය, සමහර මිනිස්සුන්ගේ ද්වේෂය එන්වත් ගන්නේ කොට කීරි වගේ. මැරෙන්නකම් තරහාතරින්නේ. පණ ගන්නව ඔකුන්ගේ පලි ගන්න ඕකම කියලා සමහර මිනිස්සු මරන්නේ. එහෙමයි නැද්ද? ඉන්නවා. ද්වේෂයෙන් මැරෙනවා. සාප කරලා මැරෙනවා සමහර දෙමව්පිය දරුවන්ට. තොපින් පලි ගන්නවා කියලා. සමහර ඥාතීන් මැරෙනවා ඥාතීන් තොපින් පලි ගන්නවා කියලා මැරෙනවා. ඇයි මේ ප්‍රහාණී නොකල දේශී සාපය? ඒ වගේ දුෂ්ට මනසකින් මැරෙනට පස්සේ සුගතියයිද? මනසක තිබුණා. කෙලින්ම යථාමත නික්කිත් ඔයව නිරේ එක්ක නිරේ එක්ක තිරිසන් අපායේ එක්ක පෙරේත ලෝකේ පෙරේතේ වෙනවද නැද්ද වෙනවා එතනට තමාව ඇදලා දාන්නේ තමන්ගේම සිතේ හටගන්න ප්‍රහාණී නොකල ද්වේෂය ද්වේෂ මනෝගියද භාගතුන් වහන්සේගේ ලස්සන උපමාවක් තියෙනවා ද්වේෂයට වතුර භාජනයක් ගොජ ගොජ ගාලා පැහැිනවා. පැහැෙන භාජනය කෙනෙකුට අතට දෙනවා. දෙද්දි මොකද වෙන්නේ? වහා අත අරිනවා. ඇයි? පිලිස්සනවා. ඒ වගේ කියන මිනිස් සිටේ දේශයක් හටගන්නේ මේ මොහොතේම ප්‍රහාණය කරන්න කියන්නේ. බලන්න පින්වත් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ රත් වෙච්ච ගොජ ගොජ ගාලා පැහැෙන භාජනේ අතාරිනවා වගේ යම් කිසි කෙනෙක්ගේ තරහ හිතක් හටගත්තොත් ඒක මේ මොහොතේම අතාරින්න වෙනවා. ඒක ප්‍රාණී කරගන්න බැරුවත් මේ හිත තුනේක වැගෙනවා. පෝෂණය වෙනවා. ඊට පස්සේ නොයේ අකුසල් තමන්ගේ සිතින්, කයින්, වචනයෙන් කෙරෙන කෙරෙන්නේ ඊට අවකාශ පසුබිම හැදෙනවා. එම්පද ප්‍රහාණය නොකළ දේශය තමා තුළ පවතින නිසා බුදුරජාන් වහන්සේ වදාළ ඒ ප්‍රහාණය කරන දේශයේ තියෙන හිත තියෙන කෙනා ඕනම කෙනෙකුට ඇවිල්ලා අවසන් කරනවා. බාහිර කෙනෙකුට ඇවිල්ලා සුළු දෙයක් ඇති. ඇඟේ හැප්පුණත් ඇති. පොඩ්ඩක් බලලා hina වුණත් ඇති. වෙන්නේ නැද්ද? වෙනවා. සුත්තක් බැලුවත් ඇති. කේන්ති ගන්නවා. සමහර බැරි වෙලා ඇඟේ හැප්පෙන්නේ. හැබැයි එයා ද්වේෂ සහගත වෙනවා. ඒ මොකද ප්‍රහාණය නොකළ ද්වේෂී බලපෑම සුළුපටු නෑ. සුළුපටු නෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මේ ප්‍රහාණය නොකළ ද්වේෂයේ තියෙන හිත තියෙන කෙනා බාහිර කෙනෙකුට ඇවිල්ලා සුළු වේලාවකින් අවසන් කරනවා. ඇවිස්සෙච්ච ගමන් මොකද වෙන්නේ? යා කෝපයෙන් කෝප ගන්නවන්න පුළුවන්. කෝප ගන්නවා පමණක් ඊට පස්සේ කෝපේ ප්‍රකට කරනවා. කෝපේ ප්‍රකට කරනවා. කේන්ති කියලා නිකන් ඉන්නේ නෑනේ. ආවිච්ච දෙයින් ගහනවා. ආවිච්ච දෙයින් කපනවා. කොටනවා, අනිනවා. නේද? ඒ වගේ භයානක ධාමනික වැඩ කරන මිනිස්සු සමාජී ඕන පදන්න. බාහතුන් වහන්සේ වදාලා ඒ හේතු කොටගෙන මනුස්ස වර්ගයා මේ ඡන්ද ස්වභාවයට පත් වෙනවා කියන එක සිද්ධ වෙනවා. එයා ඡන්ද ගණයට වැටෙන කිවි. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළා මෝහස් අපහිනන්තෝ පරේ කෝපෙන්ති පරේ කෝපීමානකෝ පංපාතු කරෝති. මහණෙනි ඊළඟට කියන භාගතුන් වහන්සේ ඒ ගාමීට ගාමිනී මේ ප්‍රහාණී නොකල මෝහය තියෙන කෙනා මුලාව තිබෙන කෙනා ලේසියෙන් කෙනෙකුට අවසන්න පුළුවන්. කෝප කරන්න පුළුවන්. ඉතා ඉක්මනින් එයා ඇවිස්සිනවා අනුගොඩකට ගලවටුනවා වගේ. ඇවිස්සිනවා. ඇවිස්සිලා පමණක් නතර වෙන්නේ කෝප ගන්නනවා, කෝප ගැනෙනවා. කෝප අරගෙන අපට වෙන්නේ මොකද කරන්නේ? එයා කෝපය ප්‍රකට කරනවා එක්ක අතින් පයින්, එක්ක වචනේ. කේන්ති කියලාට වැඩිපුර මිනිස්සුන්ගේ ක්‍රියාත්මක වෙන්නේ අපයි කතයි. අත් දෙකයි කතයි. නෝනලාගේ වැඩිපුර කට. වෙනවද නැද්ද? වෙනවා. ඒ නිසා පින්වත්නි ඒ කියන්න ගියාට පස්සේ පින්වත්නි ආයි කියන්නේ සුවඳ හමන දේවල් සුවඳ හමන දේවල් නෙවෙයි. ඉතාම පලාති අහගෙන ඉන්න බැරි දුෂ්ට වචන. නපුරු වචන කියන්නේ. ඒ මොකද? අර ප්‍රහාණී නොකල ඒ මෝහය අවිද්‍යාසහගත බව තියෙනවා. ඒතකොට බුදුරජාන් වහන්සේ වදාලා ප්‍රහාණය වෙනකොට මෝහය තියෙන කෙනත් අවසන්න පුළුවන්. කෝප ගන්නන්න පුළුවන්. කෝපය ප්‍රකට කරවන්න පුළුවන්. හේතුව භාගතුන් වහන්සේ වදාලා මෝහස අපහීනන්තෝ ඒකට හේතුව මොකක්ද? මෝහයේ ප්‍රහාණය නොකිරීම හේතු කොටගෙනයි මේක වෙන්නේ. ඒක තමයි ගාමිනී හේතුව ප්‍රත්‍යය. එනිසා ඡන්දස්සේව සංකංගත්ති ඒ අය දරුණු ස්වභාවයටපත් වෙනවා දරුණු ගතියටපත් වෙනවා එතකොට පින්වත්නි දැන් අපි දන්නා මුලාවට කෙනෙක්පත් වුණාට පස්සේ මුලාවෙන් අවසන්වත් පුළුවන් බලන්න පින්වත්නි මිනිස්සු අවසන්න්න පුළුවන් ක්‍රම අදටත් මිනිස්සු ඇවිස්සිනු කරේට හෙටත් මිනිස්සු ඇවිස්සින්නේ ඔය රාගය මුල් වෙලා ඔය දේශය මුල් වෙලා ඔය මුලාව මුල් වෙනවා. හිතක අනාගතෙත් මිනිස්සු කෝපයටපත් වෙන්නේ. ඡන්ද ස්වභාවයටපත් වෙන්නේ ඕවා මුල් කරගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය නොකර කෙනෙකුට නිවෙන්න බෑ. සිසිල් වෙන්න බෑ. සනසින්න බෑ. එතකොට දවසක් පින්වත්නි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට එනවා ජම්බුකාදන කියලා බ්‍රාහ්මණය. මේ ජම්බු ජම්බුකාදන කියන බ්‍රාහ්මණය ගිහිල්ලා සාරිපුත් මහරහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්තයන් වහන්සේ නිවන නිවන කියනවා. මොකක්ද නිවන? නිවීම නිවීම කියලා කියනවා. ස්වාමීන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ නිවීම වනාහි කුමක්ද? ආන්ගේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කළ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං රාගයේ ශේ කිරීම ද්වේෂයේ ශේ කිරීම මෝහයේ ශේ කිරීම නිවනයි නිවන කියන්නේ මොකද රාගය නැත්තටම නැති කළා නම් එයා නිවිලා ඉනි ගොඩක් ඇවිලිලා නිවුනට පස්සේ වතුර දාලා නිවනවා. ඊට පස්සේ එතන මොකද වෙන්නේ? එතන සිසිලක් හතගන්නේ. නිවිලා. ආයෙ හතගන්නේ නීච ගින්න. ඒ වගේ මිසු රාගයේ දුරුකලොත්, ද්වේෂයේ දුරුකලොත්, මොහි දුරුකලොත් කියා නිවුණු ඒවත් නිවනට පැමිණි කිනා. රහතන් වහන්සේලාගේ හිතේ ස්වභාවය මොකන්ද? රාගක්ඛය. උන්වහන්සේලාට රාගයෙන් තොරයි. ආසාවෙන් තොරයි. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඔස්සේ හිත අවසන් බෑ. අපි සුදු දෙයක් ඇති. සුදු දෙයක් දැකගෙන අපි හැරි හැරි බලනවා. ඊට පස්සේ පස්සේ මිල බලනවා. ඊට පස්සේ අනේක මට තිබුණා නම් කියලා හිතනවා. ඊට පස්සේ අනිති කරගන්න ඕන. ඒ මොකද? ඒ ඇහෙන් දකින දේවල් අරමුණු ඔස්සේ අපේ හිතේ රාගේ රාගයේ සක්‍රිය වෙනවා. ඒ මොකද ප්‍රහාණය නොකළ රාගය. ආතන් වහන්සේ ප්‍රහාණය කළ රාගය. ප්‍රහාණය කළ ද්වේෂය. ප්‍රහාණය කළ මෝහය රාග දේශමින් තොරයි. ඒ නිසා රහතන් වහන්සේලා හරියට මේ වේලිච්ච කිරි ගහ වගේ. ලස්සන ප්‍රමාවක්. කිරි ගහක් කියන අපි කපාරිය ගහ. කෙනෙක් කිල්ල පොළ කඩනවා. මල් කඩනවා, පියකින් කපනවා. මොකද වෙන්නේ? කිරිනවා. <clears throat> හේතුව ගහ පුරාම කිරි තිබෙන නිසා. ඊට පස්සේ ගහ අරගෙන ගලවල මුල් පිටින් විතර ගලවල වේලනවා අපි ගන්න. උද්දට වේලෙනවා. ඊට පස්සේ මල් කඩනවා. කොළ කඩනවා. දළු කඩනවා. පොරොකින් බලනවා. මොකද වෙන්නේ? කින්නේ. ඇයි? තිබුණු කිරි ප්‍රමාණයක් තිබුණු සියල්ල අවුනේ වේලී ගිහින් ආන්ගේ වගේ කීවා රහතන් වහන්සේලාගේ නිකලෙල් සිත නිකලෙල් සිත එතකොට ඇහින් දකින රූප ඔස්සේ රාගයේ හිතට යන්නේ ඇයි ප්‍රහාණය කරපු රාගය තියෙන්නේ ප්‍රහාණය කළ දේශේ ප්‍රහාණය කළ මොහය එතකොට ශබ්දේ මුල් වෙලා රාග දේශ මොහ හටගන්නේ ගඳ සුවඳ මුල් වෙලා රාග දේශ මොහ හටගන්නේ. රස මුල් වෙලා රාග දේශ මොහ හටගන්නේ. පහසක් මුල් වෙලා රාග දේශ මොහ හටගන්නේ. නිකලෙස් නිවිලා. ඒ නිසා තමයි රහතන් වහන්සේලා පෙන්වම් පාන්නේ. ඊළඟට පින්වත් මේකේ ඊළඟ කාරණාව භාග්‍යවතුන් වහන්සේ ගාමිණීට ප්‍රකාශ කළා. ඒකච්ඡස රාගෝ පහිනෝ හෝති කෙනෙක්ම රාගේ ප්‍රහාණය කළා. සම්පූර්ණයෙන්ම රාගේ දුරු වෙලා. ආසාව දුරු වෙලා රාගස්ස පහිනන්තෝ පරේනි කෝපෙන්ති ඒ රාගය දුරු කරපු කෙනාව කෝප ගන්නවන්න බෑ කියනවා. කෝපාවිෂ්ඨ කෝපාවිෂ්ඨ කරන්න බෑ කියන කෝපේටපත් වෙන්නේ නැහැ කියනවා. ඒ සයාතුලින් කෝපේ ප්‍රකට වෙන්නේ නැහැ කියනවා. කෙනෙක් ඉන්න දේශේ ප්‍රහාණය. දේශේ අංශ මාත්‍රයක් නෙවෙයි. එයාව බාහිර කෙනෙකුට කෝප කරවන්න බෑ කියනවා. ඇයි කෝප කරන හේතුව තමා තුළ තමා තුළ නැති නිසා. තමා තුළ සක්‍රිය නෑ. ඒ හේතුව අක්‍රිය වෙලා. ඒ නිසා කෝපී ඒ හේතු කොටගෙන කෝපේ ප්‍රකට වෙන්නේ නෑ කියනවා. කෝපේ පළ කරන්නේ නෑ කියනවා. එතකොට ප්‍රහාණය කළ මෝහය තියෙන කෙනෙක් ඉන්නවා. එයා සම්පූර්ණයෙන් මෝහය දුරු කරලා අවිද්‍යාව දුරු කරලා ආර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධය ලැබලා ඒ හේතු කොටගෙන යම් කිසි කෙනෙක් එයාව කෝප කරන්න ලෑස්ති වුණාට කෝප වෙන්නේ කෝප කරන්න බෑ කෝපේ ප්‍රකට වෙන්නේ නැහැ කියනවා ඒ මොකද ප්‍රහාණී කළ මෝහයේ යුක්තයි එහෙනම් පින්වත්නි රහතන් වහන්සේලා බාහිර කෙනෙකුට අවසන් පුළුවන්ද? බාහිර කෙනෙකුට වසන් කරගන්න පුළුවන්ද? බාහිර කෙනෙකුට රහතන් වහන්සේලා තමන්ගේ පාණියට ගන්න පුළුවන්ද? තමන්ගේ යටතට ගන්න පුළුවන්ද? බෑ. අනිශ්චිත ගුණාපාණිය ගන්න පුළුවන්. වසනිය කියන්න පුළුවන්. කටක් කරගන්න පුළුවන්. අර එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ වසන් කරගන්න දුව කාන්තාවක් නැටුම් නටලා හැබැයි කොච්චර නැටුවත් ඒ කාන්තාවට වසන් කරගන්න බැරි වුණා සාරිපුත් මහතන් වහන්සේ. ඒ මොකද? ඒ ප්‍රහාණය කළ රාගයේ රාතන් වහන්සේලාගේ හිත තුළ අවිද්‍යමානයි. දේශේ අවිද්‍යමාන, මොහේ අවිද්‍යමානයි. ඒ සම්බාහිර කෙනෙකුට රහතන් වහන්සේලාව අවසන් බෑ. ඒ භාගතුන් වහන්සේ වදාලා ඒ ප්‍රහාණය කළ රාගයේ ඇති ප්‍රහාණය කළ ද්වේෂය ඇති ප්‍රහාණය කළ මෝහ ඇති කෙනාව ලෝකේ කෝප ගන්වන්න බෑ. කෝපේ පල කරන්නේ. ඒ නිසා ඒ අය සෝරතෝ සංකම් ගච්ඡති. ඒ අය තමයි සෞම්‍ය බවටපත් වුණා කියන්නේ. අපි දැනගත්තේ ඡන්ද මිනිසු ගැනයි සෞම්‍ය මිනිසු ගැනයි. ඒ සෞම්‍ය මෘදු බවටපත් වෙන්නේ කවුද එහෙනම්? ප්‍රහාණය කළ රාගය ඇති අය ප්‍රහාණය කළ ද්වේෂය පියයි ප්‍රහාණය කළ මෝහය පියයි සමුන්නේ ගමයට වටිනවා. මෘතු ගමයට වටිනවා කියලා භාගතුන් වහන්සේ පහදා දුන්නා. ඊට පස්සේ මෙයා තෙරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත් වෙලා බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. එතකොට බලන්න පින්වත්නි, ඊටාම වටිනා සුන්දර දෙසුමක්. එහෙනම් අපිත් මේ බුද්ධ ශාසනය තුළ මනාකොට මේ මාර්ගයේ දිනු කරගෙන රාග දේශුනෝ දුරු කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. එසේ අදිෂ්ඨානයක් ඇති කරගෙන හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුල මේ උතුම් ධර්මාවබෝධය ලබන්නට මේ පිළ හේතු වාසනා වේවා. සාදු සාදු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛං තුමන් පරං හැමදිනාටම තිරුවන් සරණයි බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්කිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ රැළෙහිඳමින් පොල්ගහවෙල කුලිපිටිය ශ්‍රී විජේතුංගාරාම විහාරවාසී රාජකීය පඬිතුක පූජ්‍යපාද දේවාලයේගම විනීත ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් સમાප්තයි. දේශකයන්න් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත්